අපේ ඇත්ත తত্ত্বය අපි අවබෝධ කරගත යුතුම තියෙනවා. ඒ සඳහා අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරපු ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගෙන අපි ඒවා ප්‍රතිපත්තිය විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අපේ චින්තන විපර්යාසයක් සිද්ධ වෙන්න ඕනේ. අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ වෙනස් විය යුතු ස්වභාවය ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා අපි මොකද කරන්න ඕනේ කියලා විමසලා බලන්න ඕනේ. පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ දේශනාව පිළිබඳ අස්සජි මහ රහතන් වහන්සේ මහා උදාන වාක්‍යයක් දේශනා කරනවා. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි මහ රහතන් වහන්සේව දැක්ක වෙලාවේ මහා උත්මයෙක් කියලා තේරුම් ගත්ත වෙලාවේ ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා කිනම් වාදියෙක්ද කියලා අහපු වෙලාවේ අස්සජි මහ රහතන් වහන්සේ ධර්මයෙන් සැනසීම ලැබපු උත්තරමයන්න් වහන්සේ නමක් විදිහට "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතවාහ" ඒ තථාගතයන්න් වහන්සේ උත්තමයන්න් වහන්සේ ලෝකෙහි හැම දෙයකටම හේතුව දේශනා කරනවා. ඒ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ එහි නිරෝධයෙහි නැති කිරීම දේශනා කරනවා කියලා. මෙපමණකින් සෝවාන් ඵලයටපත් වෙන උපතිස්ස පරිබ්‍රාජකයා. ඉතින් අපි මේක අපේ ජීවිතයට එකතු කරගෙනද කියලා බලා ගන්න ඕනේ. විෂම සිතුවිලි තමන්ට හානියක් වෙන අනුන්ට හානියක් වෙන දෙදෙනාටම හානියක් වෙන يعني දෙපාර්ශ්වයටම හානියක් වෙන දුක් වැඩි වෙන දුක් විපාක ඇති වෙන ලෝභ දේශ මොහ වැඩි වෙන ක්‍රියා වචන සිතුවිලි හට ගන්නවද නැද්ද? ක්‍රියාත්මක භාවයට යනවද නැද්ද? සැරෙන් සැරේ සැරෙන් සැරේ. নিকමට එක සැරයක්වත් මේවා විෂමයි මේවාට හේතු මොනවද දන්නේ මගේ හිතේ මෙවැනි සිතුවිලි ඇති වෙන්න ප්‍රාණඝාත මගේ අතින් සිද්ධ වෙන්න අදත්තාදාන මගේ අතින් සිද්ධ වෙන්න කාමයේ වර්ධව හැසිරීම මගේ අතින් සිද්ධ වෙන්න බොරු කියවෙන්න කේලාම් කියවෙන්න වර්ෂ වචන කියවෙන්න හිස් වචන කියවෙන තත්ත්වයටපත් වෙන්න හේතුව මොකක්ද කියලා විමසුවාද දන්නේ නේද? අපි ඇත්තට මෙහෙම විමසනවද? එනේන දේ ඔහේ බාර ගන්නවා මිසක්කා අපි එහෙම විමසනවද? එහෙම විමසුවොත් නේද? එහෙම තේරුම් ගත්තොත් නේද හේතුව හොයාගන්න පුළුවන්? හේතුව හොයාගත්තොත් නේද හේතුව නැති කරන්න පුළුවන්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ? නැති කරන්න පුළුවන් කියලා දැනගත්තොත් නේද නැති කරන ක්‍රමයක් හොයන්නේ. ඉතින් අපි ඔහෙදී නැත්තම් නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ප්‍රතිබල සම්පන්න ධර්මතාවයන් අපේ මනසෙන් සකස් වෙන විදිහට හදන්න පුළුවන්. ආන්ගේ මනස සකස් කිරීමේ වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙන්නේ නැහැ. හිතන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ කියලාද තමන්ගේ හිතේ කෙලෙස් ධර්මයක් උපදිනකොට මේකට හේතු උනේ මොකද්ද කියලා හොයන ඒක හොයන ආකාරයේ මානසිකාර උපදින අය මේ ලෝකේ මේ වෙනකොට නැහැ කියලා හිතන්නේ ඉන්නවා. ඒක නැති කරන්න පුළුවන් කියලා සංඥා උපදින අය මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඒක නැති කිරීමේ වැඩපිළිවෙලක වහවහ යෙදෙන අය මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඒ ඇත්තෝ තුල ඒක උපදින්නත් මගේ තුල ඒක නූපදින්නත් හේතුව. ඒ ඇත්තෝ තුල ඒක උපදින්නත් මගේ තුල ඒක නූපදින්නත් හේතුවක් තියෙන්න ඕනද නැද්ද? ආන් ඒවා හොයලා ඒවා සකස් කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපි මේ වැටිලා තියෙන දුක්ඛිත ස්වභාවයෙන් අත මිදෙන්න. ඒ ඒ වෙලාවට ඒ ඒ වෙලාවට ඇති වෙන තත්ත්වයන් වලට తాවකාලික පිළියම් යොදනවා අපි. කවුරු හරි මට බයිනවා. බැන්නාම මට තරහ යනවා. නේද? නැත්තම් දුක හිතෙනවා. දුක හිතුනේ ඇයි? හේතුව මොකද්ද? බැන්න එක. නේද? දැන් මම මොකද කරන්න හදන්නේ? බයිනකොට මට කියපු වචන වගේක් තියෙනවානේ. ඒ වචන ටික මම ඉක්මනට ඒ පැත්තට කතා කරලා මොකද කරන්න හදන්නේ? හරි ගස්සන්න හදන්නේ. ඇයි මට මෙහෙම කිව්වේ? එහෙම කියන්න බෑ. අර මම මෙහෙමයි. ආයෙ මෙහෙම කියනෝ නෙවෙයි. අර පැත්ත හදනකම්ම රණ්ඩු වෙලා හරි අර පැත්ත හදනකම්ම මේක ඇතුලේ දුක් උපදිනවා. නේද? එහෙනම් අපි හේතු විදියට දකින්නේ මොකද්ද? එහා පැත්තෙන් බැන්නද? නේද? ඒක වෙනස් කරා නම් හරි. තව හේතු තියනවද නැද්ද? ප්‍රබලම හේතුව මොකද්ද? Tamange සිතේ ඇතිවෙච්ච වෙනස නේද? ආන්ගේ හිත වෙනස් වෙන්නේ ඇයි කියලා අපි හොයලා බලලා ඒවාට පිළියම් යොදා ගන්න ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙද්දී අපි ඒවා ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වාගේ සංඥා එන විදිහට අපි හදාගන්නේ නැහැ. මම අහන මේ අතංගෙ මෙහෙම මොනවා හරි දෙයක් ගැන අපිට හැඟීමක් උපදින්නේ අතීත දැනුමක් තියෙනව නන්ද නැද්ද? දැන් මම අනුරාධපුරයේ කිව ගමන් රුවන්වැලි සෑය මතක් වෙනවා. නේද? එතකොට මම කියනවා අනුරාධපුරේ බස් නැවතුම් පොලේ අන්න අහවල් තැන තියෙන කඩේ කියලා. නමකුත් එක්ක කිව්වත් ඒ මොකද ඒක අපි අහලා දැකලා නැති හින්දා. මගේ సంతානය හේතු සහගතව සකස් වෙන බව tamamම අත්දැක්කොත් නේද ඒක ඊට පස්සේ ආයෙ මතක් වෙන්නේ නේද? හේතු සහිතවමයි මේ කියන්නේ. <laughs> මොනවා හරි දෙයක් ගැන සංඥාවක් එන්නේ ඒක දැක්කොත් ඒක තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒක ඒක මෙහෙමයි කියලා සංඥාවක් එනවා. තමන්ගේ సంతානයේ උපදින්නා වූ කෙලෙස් හේතු සහිතව උපදිනවාය කියන එක වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ කීප වාරයක් තමන්ගේ තුලින්ම තමන්ගේ හිතම පාවිච්චි කරලා අත්දැක්කොත් නේද ඒක එහෙමයි කියලා දැනෙන්නේ. ඒ ඇති වෙන වෙලාවට දැනෙන්නේ. එහෙම නේද? අත්දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්වයි. මේ තමන්ව අත්දැක්කහම මගේ තුල මෙවැනි දේවල් සිද්ධ වෙනවාය, මේ විදිහට මේක වැඩ කරනවාය කියලා අත්දැක්කහමයි අනුන්ව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නේද? එහෙනම් අපේ එකම අදහසක් තියෙන්න ඕනේ මේ වෙලාවේ මගේ ක්‍රියාකාරීත්වය අත්දැක ගන්න අපිට පුළුවන්කම තියෙන කාගේවත් එකක් නෙවෙයිනේ මේ ශරීරයෙන් පිටද වේදනාවක් ඇති වෙන්නේ මේ ශරීරයෙන් පිටද ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ එන්නදී බලන්න පොඩ්ඩක් හිතලා වස්තුවක් දැකලා ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා ඒ වස්තුව එහෙමම තියෙනවා. මෙහෙ තමයි වෙනස් වුනේ. වස්තුවක් දැකලා රාගය ඇති වෙනවා. ඒ වස්තුව එහෙමම තියෙනවා. මෙහෙ තමයි වෙනස් වුනේ. නේද? එහෙනම් ඒ වස්තුවේ තිබ්බාවේ. මම බලා ගන්න ඕන කොහෙද? මම මෙහෙ බලා ගන්න ඕනේ. නේද? හා. දැන් අපි මේවා පොඩ්ඩක් කල්පනා කරමු පොඩ්ඩක් හොයමු බලමු මොකද මේ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා පුරුෂයෙක් හිටියා. එයාගේ භාර්යාව නැති වුණා. රූමත් භාර්යාවක් ඉඳලා නැති වුණා. මෙයා මේ භාර්යාවගේ ශරීරයට බෙහෙත් ගල්වලා තියාගෙන දැන් වැළපි වැළපි ඉන්නවා. හරිද? බුදුරජාණන් වහන්සේ ළඟට මේ පුද්ගලයාව එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගියාම බුදුරජාණන් වහන්සේ එක ප්‍රශ්නයක් අහනවා. ගාමිනිය තමන්ගේ ඔය කියන රූමත් භාර්යාව ජීවිතේ පළවෙනි වතාවට දැක්ක මතකද? එයාගෙන් හතරයට මතකයි ඉතින් ජීවිතේ ඉස්සෙල්ලාම දැක්ක දවස. ආන් එදා දැකින්ද ඉස්සෙල්ලා මේ තැනැත්තිය මියදුනා නම් ඔබට දුකක් එහෙම තියෙනවද? දුක් මාත්‍රයක් හෝ තියෙනවද? නැහැ. ඒක අපිට හොඳට තේරෙනවා. ඊට පස්සේ එහෙනම් මේ දුක් ඇති වෙන්න හේතුව මොකද්ද? එයාව ආයව දැකීම කියලා කියනවා. හොඳයි එතකොට අපි කල්පනා කරලා බලන්න වෙනවා. දැකීම නම් ඒකට හේතුව. එයා වෙන කිසිම ස්ත්‍රියක් දැකලා නැද්ද? හා වෙනත් ස්ත්‍රියක් කොහේ හරි මැරිලා තියෙනවා කියනකොට එයා දැක්කෝ ඊට කලින්. ගියාහින්ද මෙයාට දුක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙනම් දැකීමම හේතුවක් නෙවෙයි. දැකීම එක හේතුවක් විතරයි. දැකීමත් එක තව මොකක් හරි වෙලා තියෙනවා. ඔව්. දැක්ක ගමන් බඳුනද? නෑ. දැක්ක ගමන් මොකද උනේ? සතුටක් ඇති වුණා. ඒ සතුටින්ද යා මොකද කරේ? හැරි හැරි හැරි හැරි නැවත ඒ සතුට වින්දා ඒ රූපයම බල බල බල බල බල බල. නේද? ආන් එහෙම ඒ රූපයම දැක දැක දැක දැක ඒ සතුට නැවත නැවත විඳීම හේතුවෙන් එයාට ඒ රූපය කෙරෙහි පරේෂණය කරන අදහසක් ඇති වුණා. දැන් මේ ධර්මයේ මේව හරිය අපූර්වට තියෙන සිද්ධ වෙන විදිහ. හරි. පරේෂණය කියන්නේ මොකද්ද? දැන් අපි දන්න හොඳටම අපිටම අපිටම බලන්න ගලපගෙන මේ කියන දේවල් අපි ඔය ටික පස්සේ සාකච්ඡා කරනවා මට මේ වෙලාවේ යන්තම් කෙටියෙන් මතක් කරන්න ඕනේ පිටනත් මේ කෙනෙක් කෙරෙහි අපි උනන්දුවක් ඇති වෙනවා කියන්නේ මොකද්ද එයා කෙරෙහි එයාව දැක්කම සතුටක් ඇති වෙන හින්දා උනන්දුවක් ඇති වෙනවා ඊට පස්සේ අපිට දැන් ඕන 100ක් විතර ඉන්න තැනකට අපි යනවා හරිද මෙයාත් එතන ඉන්නවා දැන් මෙතන කියන්නකො මෙතන කවුරු හරි දැක්කම මට සතුටක් උපදින කෙනෙක් විශේෂ කෙනෙක් අතීතයේ දවස් දෙකක් දැකලා තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො දැන් මම බණ කියන ගමන් මොකද කරන්නේ ආන් පරිශ්‍රණය කරනවා මොකද කරන්නේ හොයනවා හොයනවා නේද හොයනවා නේද ඒක තමයි ආම් බලන්න අපේ හිත හොයන තත්ත්වෙටපත් වෙනවා. පරිශ්‍රණය කරන තත්ත්වෙටපත් වෙනවා. ඔන්න එහෙම හොයනකොට හුඟක් වෙලාවට සමහර වෙලාවට නොවෙන්නත් පුළුවන්. හොයනකොට මොකද වෙන්නේ? ඒ හොයන රූපය මොකද වෙන්නේ? ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි හිනාවක් කියවනම් හිනාවක් ලැබෙනවා. කතාවක් කියවනම් දැන් බොහෝ දෙනෙක් මට කතා කරනවා ඒකේ මට වටිනාකමක් නැහැ. හරිද? ඒ ඒ කට්ටියගෙන් බොහෝ දෙනෙක් හිනා වුණා මට මගේ දෙයක්දී. මම ගානක්වත් නැහැ ප්‍රශ්නයක් නැහැ. හිනහා වුණත් එකයි මට නැතත් එකයි. හැබැයි අර හොයපු හිනහව නම් හම්බුනේ. ආන් එතකොට කියනවා ලාභය ලැබෙනවා කියලා. එතකොට කියනවා ලාභය කියන தත්තරපත් වෙන උද්දාමයටපත් වෙනවා අපේ හිත. හරිද? ඔන්න එහෙම උද්දාමයටපත් වුණාට පස්සේ උපදිනවා කැමැත්ත. හරිද? ඔය විදිහට දිගින් දිගට මේ මෙතන තියෙන පියවර ගානක්, ඒ පියවරක් පසු සාකච්ඡා කරනවා. පසු ප්‍රතිසම්පාදය ගැන සාකච්ඡා කරන වෙලාවේ. නමුත් මේ වෙලාවේ ඒක නෙමෙයි මට මේ කියා ගන්න ඕන වෙලා තියෙන්නේ. අර දුක් ඇති වුණේ එවැනි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට නැද්ද? හේතු ඇතුවද නැද්ද? කෙටියෙන් කියනවා නම් ආශ්‍රය කරපු නිසාද නැද්ද? නේද? කැමැත්තෙන් ආදරයෙන් නැවත නැවත සැප විඳීමේ අදහසින් සතුට උපදවා ගැනීමේ අදහසින් ආශ්‍රය කළා. එහෙම නේද? හා. එහෙම තමයි මේක නැතුව බැරි තත්ත්වයටපත් උනේ. හරි. මම දැන් මෙහෙම කියනවා. දැන් සතුටක් ඇති වෙච්ච එකනේ මේකට හේතුව. පළවෙනිම සතුටක් ඇති වෙච්ච එකනේ. ඇයි සතුටක් ඇති වුනේ? හැම එකටම හේතු තියෙනවානේ. දැන් අපි දැන් දැන් ළමයෙක් තරුණ වීගෙන එනවා. දැන් ළමයෙක් පිරිමි ළමයෙක් ඉන්නවා. අවුරුදු 19ක් 20ක් වෙනවා. තාත්තා යාව එක්කරගෙන ගිහලා පැත්තකට අඳ ගහලා ඒක උගන්වනවද? දැන් ස්ත්‍රී රූපයක් දැක්කම හිතේ සතුටක් ඇති කරගන්න නේද? දැන් ඉතින් කලවයස හරි එහෙම සතුටක් ඇති කරගන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ කියලා උගන්වනවද? නෑ නෑ. ඒක සිද්ධ වෙනවා. ඉබේද? ඉබේද? හේතු අන්න හේතුතු. මොනවාද හේතු කියලා බලා ගන්න ඕනේ. හරිද? අපි උත්පත්ති ලැබුවේ පින්නත් මේ තණ්හාව හේතු වෙලා. ඒ තණ්හාව හේතු වෙනකොට ඒ හිතත් එක්ක අවිද්‍යාව මිශ්‍ර වෙලා තියුණා. ආන්ගේ අවිද්‍යාව තණ්හා ආදී හින්දා මෙහි ඉපදුනා. කර්ම හේතුවෙන්. ඒ ඉපදිච්ච හිත තණ්හාව සංසිඳවා ගන්න හදන જાතියේ හිතක්. මේ අතන්ට දැනিলা තියි සමහර අය පොඩි කාලෙම දැන් දරුවෝ කීප දෙනෙක් හදපු අම්මලා හොඳට දන්නවා. සමහර අය පොඩි කාලෙම තණ්හා අධිකද නැද්ද? පුංචි කාලෙම. නේද? කිරිටික අයින් කරා වුණත් සමහර චූටි දරුවෝ ඉන්නවා පුපුරන ගතියක් තියෙන අය. නේද? සමහර අය සාන්තව ඉන්න ගතියක් තියෙනවා. ඒ පුපුරන ගතියක් තියෙන අසාන්ත ස්වභාවය චූටි කාලෙම විද්‍යාමාන වෙච්ච අය ලොකු වුණාම නේද? ටිකක් ලොකු වෙනකොට රණ්ඩු අල්ලන ගතිය වැඩි, හැමදේම Tamanට ලං කරගන්න හදන ගතිය වැඩි. තවත් ලොකු වෙනකොට ඉඩම් කඩම් වලටත් රණ්ඩු අල්ලන්නේ යාළමද නැද්ද? පොඩි කාලෙම සාන්තභාවයේ පෙන්눔 කරපු අය හුඟක් වෙලාවට ලොකු වෙනකොට එහෙමයි. එහෙනම් උත්පත්තියෙන් එන ගතිගුණ වගේක් තියෙනවද නැද්ද? ඒවට හේතු සංසාරික පුරුදු. හරිද? එහෙනම් සසර ශරීර දැක ශරීර පිළිබඳ තණ්හාව ඉපදිලා හරකෙක් වුණොත් එළ දෙන්න හොයනවා. හරිද? නරියෙක් වුණොත් නරි දෙන්න හොයනවා. හරිද? හැම සතෙක්ම තවත් ශරීර හොයනවද නැද්ද? ඒ වයින් සතුට උපදිනවා. කවුරුවත් කාටවත් කියලා දීලා නෙවෙයි. සමහරලාට මේ අත හොඳට දැකලා ඇති gedara gedara බැලලියක් ඉන්නවනම් නේද? බලල්ලු වටේට වෙලා බලාගෙන ඉන්නවා. රෑ එළි වෙනකම් බලාගෙන ඉන්නවා. නේද? කොච්චර දුකද බලන්න විඳින්නේ. කවුරුවත් කියලා දීලාද? නෑ. අතුලාන්තයෙන් උපදින රූප තණ්හා නේද? ස්පර්ශ තණ්හා සතුන්ටක් තියෙනවා ඒවා. ආන්ගේ උපදින තණ්හාව හේතු කොටගෙනයි අර දේ සිද්ධ වුනේ. දැන් මෙහි ඇවිල්ලත් මොකද? දැනුත් එහෙමයි නේද? දැන් ඒ සතුටින් දා සමහර වස්තුන් මොකද වෙන්නේ? කවදාකවත් දැකලා නැති කලින් කවදාකවත් වෙන් කරගත්ත නැති සමහර වස්තු ටික ටික ටික ටික අර ලාභය ලැබිලා, පරිේශණය ලැබිලා, ලාභය ලැබිලා, මගේ අය හැංගීම් නැති වෙලා, සටහන් පිරික්සලා නේද? මගේ වගේ කියලා අදහස් ඇති වෙනවා. ඊට පස්සේ නන්දි රාගය ඇති වෙනවා. ඊට පස්සේ මසුරුකම් ඇති වෙනවා. නේද? පරිග්‍රහය තදින් අල්ලා ගැනීම ඇති වෙනවා. මේ වස්තුව මගේ කියලා තදින් අල්ලා ගන්නවා. ඊට පස්සේ මසුරුකම ඇති වෙනවා. කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කියලා. මේ හිත වෙනස් වෙන හැටි. ඊට පස්සේ රකින්න ඕන වෙනවා. නේද? ඔය වගේ දිග වැඩපිළිවෙලක් අපේ හිත වෙනස් වෙලා ගිහිල්ලා අන්තිමට රූප කෙරෙහිම, ශබ්ද කෙරෙහිම, ගන්ධ රස ස්පර්ශ ආදී කෙරෙහිම දැඩි තණ්හාවක් අර තිබ්බ තණ්හාව වෙන් කරගත්ත කොටස් වෙනුවෙන් කරගත්ත තණ්හාවක්. ඒක තමයි අර ගාමිණී කියන පුද්ගලයාට උනේ. එයා ශරීරයකට වෙනම එයාට තිබ්බ පොදුවේ තිබ්බ රූප තණ්හාව එයා එක ශරීරයකට තද බල ලෙස ගොනු කරගත්තා. මේ දැන් එහෙම වෙලා නැද්ද දන්නේ නැහැ. දරුවෝ මුණුබුරු නේද ස්වාමිවරු භාර්යාවරු වෙනත් අය නේද ඒ වගේ අපි එක එක මස් කොටවල් වලට වෙන වෙනම හැලිලාද නැද්ද? ආ එහෙනම් ඒක හේතු ඇතුවද නැතුවද වෙලා තියෙන්නේ. මූලික හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව මිශ්‍රිත තණ්හාව. ඕක තියාගත්තොත් මේ සසර නවතින්නේ නෑ. අර මං කිව්වා වගේ හාව වෙලා, මිය වෙලා, ඉබ්බ වෙලා, කුකුල වෙලා, නරි වෙලා නේද? එළදෙන ගේ වැඩෙත් මොකද කවද හොයන්නේ? පැටියවයි හොයන්නේ. පැටියගේ වැඩෙත් මොකද කවද හොයන්නේ? අම්මවයි හොයන්නේ. ඉතින් මේ සංසාරගත බන්ධනය, මේ වේගය, මේ අතුලාන්ත කැරකිල්ල නවත්වා ගන්න පුළුවන්කමක් තියෙන වෙලාවක් හම්බුනොත් නැවැත්තුවේ නැත්තම් ඒ බැඳීම් හින්දම අන් අයව මරන්න පවා පුළුවන්. ඔය එක රූපයකට බැඳීමෙන් වෙන දේ බලන්න නේද කීපයකට බැඳීමෙන් වෙන්නේ ඕන වැරද්දක් කරන්න ඇති. සමහර ඇත්තෝ කියනවා ඉතින් උපදෙස් දුන්නාම ඔය වැරද්ද කරන්න එපා ගාව නෑ. මම මේ දේ ලබා ගැනීම සඳහා ඕන දෙයක් කරන්න ලෑස්ති. ඒතර අපි කියනවා අපාය යන්න පුළුවන්. යන අපාය කියන්නේ පස්සේනේ. එතකොට ඒක බලා ගන්න. <laughs> කියනවද නැද්ද එහෙම? නේද? ඒ මොකද ඒ තරම් ප්‍රබලයි. ඒ තරම්ම ප්‍රබලයි. පස්සේ ඒවා බලා ගන්න. ඒවා වෙන දෙයක් උනද? මට නෙවෙන්නේ. හාමුදුරුවෝ ඉන්න පැත්තට. අම්මා ඉන්න පැත්තකට වෙලා. අම්මට වැඩක් නැහැ නේ මට නේ වෙන්නේ. වෙන දෙයක් මට උනද? එහෙම කියනවද නැද්ද සමහර අය? එහෙම කියවෙන தත්ත්වයට එන්නේ අර තියෙන උපාදානය ප්‍රබලම ඔක්කොම අමතක වෙනවා. අන්තිමට ප්‍රතිඵල එනකොට කරගන්න දෙයක් නැහැ. ඉතින් ඔය தත්ත්වයට ඔය කියන தත්ත්වයට අපි ඔක්කොම පොදු தත්ත්වයක ඉන්නවද නැද්ද? ආන් ඒක වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. හරිද? ඇයි හැම එකකටම හේතුව දේශනා කරලා තියෙන හින්දා. ඔය සතුට ඇති වෙන ඔය තණ්හාවට හේතුව මොකක්ද කියලා බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා. හරි. මට මෙහෙම කියන්න. මේ ශරීරයක් ගත්තාම පින්නත් නේ කේස මත්තකේ ඉඳලා නැත්නම් මේ කෙස් මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා තියෙන්නේ සුව හොඳ පිරිසිදු, ඊටාම හොඳ හොඳම දේවල් වලින්ද හැදිලා තියෙන්නේ. දත් මුතු වලින් හැදිලා හරිද? ඒ වගේ හරිද? ඒ වගේ හරි ලස්සන ඒවාද තියෙන්නේ. නෑ කොහොමද තත්ත්වේ? එද හරි සුවඳද? නැහැ. හැඩතල කොහොමද මේ ශරීරයක උඩ ඉඳන් පහත දක්වාම තියෙන්නේ නොයේකුත් අපි හිතමුක අපි අර මේ කොට කෑම විකුණන තැනක වැඩ කරන්න කියලා. හරිද? ආන් ඒ වගේ තැනක වැඩ කරනවා නම් අනිත් අය ඇවිල්ලා කෑමක් ඉල්ලපුවම කොහොමද දෙන්න වෙන්නේ? අතින් අල්ලලාද? අතින් අල්ලලා දුන්නොත් එහෙන මොකද වෙන්නේ? අනිත් කට්ටිය කැමති නැහැ. අපේ අත වදිනවටවත් කට්ටිය කැමති නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? නේද? කඩදාසියකුත් තියලා යකඩ හැන්දකින් අල්ලලා දෙන්නේ. යකඩ හොඳයි ඔය අතට වැඩි අල්ලන්න එහෙම නැහැ ඔකෙන්. <laughs> ඒ තරම් අප්‍රසන්නයි අනිත් අයට මේ ශරීර. මේවා අප්‍රසන්න ශරීර, දුගඳ ශරීර, ඉතා පිළිකුල් ශරීර. හරි. මෙන්න මේ පිළිකුල් ශරීර කෙරෙහි ප්‍රසන්නයි, ප්‍රියයි, සුන්දරයි කියලා හැඟීම් ඇති වෙන්නේ ඇයි? ආං අකුසලය හේතුවෙන් මේ පිළිකුල වැහිලා යනවා. හරිද? පිළිකුල වැහිලා යනවා. අවිද්‍යාව හින්දා සතුට උපදිනවා. දන්නේ නැතිකම හින්දා, සිහිය නැතිකම හින්දා සතුට උපදිනවා. හරිද? මේක හොඳටම හොයාගන්න ඕන ප්‍රකට කාරණාවක්. මේ බලන්න පින්වත්නි යම්කිසි පුද්ගලයෙක් අසත්පුරුසයි කියලා හිතන්නකෝ. අසත්පුරුෂ පුද්ගලයා ගැන මම දන්නේ නැහැ අසත්පුරුසයි කියලා. පැහැදිලිව අසත්පුරුෂ කෙනෙක් යා. ලෝකයේ ඇත්ත වශයෙන් එයා අසත්පුරුෂ කෙනෙක් කියලා හිතන්නකෝ. මේ අසත්පුරුෂ කෙනා ගැන මම දන්නේ නැහැ කොහොමවත්ම මගේ මගේ දැනීමේ හැටියට මගේ දැනීමේ හැටියට. මගේ නොදැනීම තමයි මං හිතාගෙන ඉන්නේ එයා සත්පුරුෂයෙක් කියලා. හරිද? එයාව අරමුණු වෙනකොට එයාව දකිනකොට මට පහළ වෙන්නෙම සත්පුරුෂයෙක් කියන අදහස. දැන් මම එයාව දකිනකොට මට උපදින්නේ කලකිරීමක්ද සතුටක්ද? සතුටක්. ඇයි නොදන්නාකම ආන් හේතුවක් තියෙනවා. නේද? මගේ සිතුවිලි හැදෙනකොට නොදන්නාකම ඒකට මිශ්‍ර වෙලාද නැද්ද? මේ හැදිච්ච සතුටට නොදන්නාකම මිශ්‍ර වෙලා. හරිද? මං යම් හේකින් දැනගත්තා නම් මෙයා අසත්පුරුෂයෙක් කියලා එයා දකිනකොට මට ඇති වෙන්නේ කලකිරීමක් සතුටක් ඇති වෙන්නේ නැහැ. අරයා සත්පුරුෂයෙක් කියලා මට අදහස් වෙන්නේ නොදන්නාකම මිශ්‍ර වෙලා කියලා තේරෙනවා අපිට. නේද? ආන්ගේ මිශ්‍ර වීම හින්දා මං එයාට ඇලෙන ගතියක් එනවා. හැබැයි මං දන්නවා නම් එයාට මං නොඇලෙන ගතියක් එනවා. නේද? එහෙනම් පැහැදිලි සතුටක් ඇලීමක් අල්ලා ගැනීමක් උපදිනවද නැද්ද නොදන්නාකම හින්දා? ඒක පැහැදිලිද නැද්ද? අන්න පින්නත් මේ පංච පාදානස්කන්ධය ගැන නොදන්නාකම හින්දා අපිට සතුට උපදිනවා ඒක. අපි සතුටින් ජීවත් වෙනවා. හරිද? නොදන්නාකම හින්දා ඒක වෙන්නේ. ඔන්න ඔය චුට්ට අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. මම මේ පංච උපාදානස්කන්ධය දැක මගේ හිතේ සතුට උපදිනවා. හරි? ඒක උනේ නොදන්නාකම කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන එකයි. හරි? අවිද්‍යාව හේතු වෙලයි මෙන්න මේ සතුට උපදින්නේ. ඔන්න ඔය චුට්ට තේරුම් නොගෙන අවිද්‍යාව නැතිකරන්න ඇත්ත දැනගන්න කටයුතු නොකිරීම හින්දා ආව වෙලා, වේය වෙලා, මීය වෙලා, ඉබ්බ වෙලා, කුකුල වෙලා, නරි වෙලා එක එක එක එක සත්ව කොටස් බවට පත් වෙලා අපි උත්පත්ති ලබනවා. හරිද? අන්න ඒක අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. එහෙම උත්පත්ති ලබන්න හේතු උනේ ඔන්න අවිද්‍යාව මූලික කරගෙන. අද අපි දකිනවා නම් යම්කිසි සතෙක් කොතනක හරි එයා ඒ සත්ව ජීවිතයේ සත්ව භවය ලැබුවේ, තිරිසන් භවය ලැබුවේ, പ്രേත භවය ලැබුවේ, භූත භවය ලැබුවේ, නිර්සතෙක් උනේ අවිද්‍යාව හින්දා ඇතිවෙච්ච සතුටින්ද ඒ සතුට එතකොට වැරදි සතුටක්. වැරදීමක් හින්දා ඇති වුණ සතුටක්. ඒ වැරදීමක් හින්දා ඇති වෙච්ච සතුට හින්දා එයාට ඒකේ ඇලීමක් ඇති වුණා. ඒ ඇලීම හින්දා මොකද උනේ? අල්ලා ගැනීමක් ඇති වුණා. ඒ අල්ලා ගැනීම හින්දා මොකද උනේ? රකින්න වුණා ඒවා. රකින්න වුණ හින්දා මොකද උනේ? දඩු මුගුරු අතර ගන්න වුණා. නේද? අන්න අය අභිභවා යන්න පටන් ගත්තා. අන්න ඔය தত্ত্বයන් අපි හොඳින් තේරුම් ගත යුතුම වෙනවා. එහෙමද නැද්ද? එහෙනම් අවිද්‍යාව මිශ්‍ර වෙලා හරියට කිරි වීදුරුවට ගොම බින්දුවක් එකතු වුණා වාගේ. අවිද්‍යාව මිශ්‍ර වෙනවා අපිට. ආන් ඒකයි අර සතුට ඇති වුනේ. හේතුව ඒකයි. හරි. එහෙනම් පන්සිල් කැඩෙන්න හේතුවත් ඒකයි. කේලම් බොරු ආදී කියන්න හේතුවත් ඒකයි. එහෙනම් ලහි ලහියේ මොකද කරන්න ඕන? අවිද්‍යාව අවිද්‍යාව නැති කරන්න වෙනවා. අවිද්‍යාව නැති වුණොත් තණ්හාව නැත. අවිද්‍යාව නැති කරන්න වෙන්නේ මොකක් පිළිබඳ තියෙන අවිද්‍යාවද? පංච උපාදානස්කන්ධය පිළිබඳ. පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. <laughs> එහෙනම් ඔක කොහෙවත් නෙවෙයි මේ තියෙනවා. එහෙනම් මේකටයි හිත යොමු කරන්න ඕනේ. මේකට හිත යොමු කරගන්න කරන ආකාරය තමයි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකාවේතරණ විසුද්ධිය ආදී මෙච්චර දවසක් දැන් සාකච්ඡා කරමින් එන්නේ. දැන් ඕන වෙලා තියෙන්නේ ඔන්නේ කාංකාවේතරණ විසුද්ධිය කියන තැනට යන්නයි. හරිද? මේ தত্ত্বය අපිට නිබඳව දැනෙන්න නම් අවිද්‍යාව දුරු කරගන්න නම් අවිද්‍යාව යෙදෙනකොට අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න ඕනද නැද්ද? නේද? එහෙම අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න නම් මගේ సంతානයේ හරිද? මට මේ సంతානේ පිරික්සන්න පුළුවන් හිතක් තියෙන්න ඕනද නැද්ද? సంతානේ පිරික්සලා අවිද්‍යාව යදෙනවා කියලා දැනගන්න ඕන කොහෙන්ද? Tamanගෙම හිතෙන්මයි. මේ වෙලාවේ අවිද්‍යාවේදීලා මොනවා හරි විකාර සිතක් ඇති වෙනවා නම් ඊළඟ හිතෙන් මම දැනගන්න ඕන ආ මේෙන් අවිද්‍යාවේදුණා කියලා. නේද? එහෙනම් ඒකට අවශ්‍ය කරන හිතක් තියෙන්න ඕන. මේ ඒ හිත තියෙනවද නැද්ද? ආ තියෙනවා. අවිද්‍යාවේදීමත් මේ වෙලාවෙම පංච උපාදානස්කන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඉතින් මම හැම වෙලෙම කියන්නේ තියෙනවනම් දැන් ඉතින් යොදව ගන්න. හිතත් දැන් තියෙනවා කියනවා අවිද්‍යාව වේදන අවස්ථාවක් තියෙනවා කියනවා දැන් ඇයි බැරි ඇයි දැන් බැරි ඒ හිත මාර්ගයෙන් අර අවිද්‍යාව වේදනකට අවිද්‍යාව වේදනවා කියලා දැනගන්න බැරියයි මේ හිත හැම තැනම දුවන හිතක් ඒකාග්‍ර නෑ නේද ඒ වැඩේ කරන්ඩ පිහියකින් යමක් කපන්න නම් පිහිය මොට්ටනම් කපා ගන්න පුළුවන්ද බෑ උපකරණය හදා ගන්න ඕනේ ඒ වගේ සත්‍ය අවබෝධ කරගන්න නම් ඒකට අවශ්‍ය කරන උපකරණය හදාගන්න ඕනේ. ආන් එහෙනම් අපේ හිත ඉහළ මට්ටමක ශක්තිමත් භාවයකට පත් කරගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? ක්‍රමානුකූලව ක්‍රමානුකූලව සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ක්‍රමානුකූලව පිරිසිදු කරන්න ඕනේ. අන්න එහෙම පිරිසිදු කරපු දවසක අසත්පුරුෂයා අසත්පුරුෂයා විදිහට දැනගන්න පුළුවන්. අසත්පුරුෂයා අසත්පුරුෂයා විදිහට දැනගත්තාම ආය දැන් අපි හිතමුකෝ අර අසත්පුරුෂයා ගැන නොයේකුත් ආසාවන් ඒ කියන්නේ සතුට ඇති වෙනවා ඇලෙනවා හරි මේ හරි. දැන් ඉතින් අපි ආරු ගන්නවා මේ ඔයා මේ ඔයා ඇලීම ඕනේ නැහැ, තේරුම්න්නේ නැහැ, ඒක නැති වෙනවා, මැරෙනකොට නැති වෙනවා කිය කිය අඩු කරන්න කියනවා. ඉතින් එක එක මෙනෙහි කර කර අඩු කරයි. ඒ වුණාට ඒක මුලිනුපුට අඩු වෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ ඒක ආය ඇති වෙන ස්වභාවය නැති වෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි අසත්පුරුෂයා සත්පුරුෂයා කියලා හිතාගෙන ඉන්න කෙනා අසත්පුරුසයි කියලා අපි තේරුම් ගත්තනම් මේ ෂණයක කවුරු හරි ඇවිල්ලා අපිට ඔක්කොම විස්තරය කියලා ඔක්කොම කරලා කොහොම හරි මම සතුටු වෙවි හිටිය සත්පුරුෂයා අසත්පුරුෂයයි කියලා මට ඔප්පු කරලා පෙන්නනවා. බාහිර ගොඩාක් දේවල් කියද්දි මම ඒ ගැන කල්පනා කරලා කල්පනා කරලා මට ප්‍රත්‍යක්ෂ වෙන ඒක හිතක් උපදිනවා හදිසියෙම. මේනම් අසත්පුරුෂයෙක්ම තමයි කියලා. හරි. ඒක එක හිතකින්ද නැද්ද වෙන්නේ? ආන්ගේ හිත ඉපදීමත් එක්කම මොකද වෙන්නේ? අන්නර සතුටු වීම ආයෙ උපදින්නේ නැති වෙන්නම ඇති වෙනවා. ආන් ඒ වගේ අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමන්ගේ හිත වර්ධනය කරගෙන වර්ධනය කරගෙන කියලා එක දවසක් උදා වෙනවා පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දකින දවස. ආන් එදාට මේක කෙරෙහි සතුට උපදින එක නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ සතුට වෙනුවට කලකිරීමත්, ඇලීම වෙනුවට නොඇලීමත්, අල්ලා ගැනීම වෙනුවට අතහැරීමත් කියන අපේ හිත අනිත් පැත්ත හරවන ධර්මතා ටික බුද්ධෝත්පාද කාලයක සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. එහෙම වුණොත් තමයි කවදා හරි දවසක අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එහෙම වුණොත් විතරයි. එහෙනම් අපි කල්පනාවට ගන්න වෙනවා අපේ ජීවිත සුවපත් කරගන්න නම් මෙන්න මේ ඇත්ත తත්වය දැනගන්න, තේරුම් ගන්න යම්කිසි ආකාරයක වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. හරිද? ඒකට තමන්ගේම තමන්ගේම චිත්ත પરම්පරාවට තමන්ම සමවදින්න ඕනේ. තමන්ගේම චිත්ත પરම්පරාවට නාම પરම්පරාවට තමන්ම සමවැද ගන්න ඕනේ. ඒ සඳහා තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී විසුද්ධීන් සම්පාදනය කරගත යුතු තියෙනවා. ඉතින් ඒකින්ද අපි හිමීන් සැරේ මේ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඇති කරගන්න නාම රූප පරිච්ඡේද කරගෙන මේ තියෙන ඇත්ත తත්වයේහි මේ කලකිරීම සහගත తත්වය ඇති කරගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම සහගත తත්වය ඇති කරගන්න අවශ්‍ය කරන විදර්ශනාවන් සිද්ධ කරන්න පුළුවන් හිතක් ඇති කරගන්න ඕනේ. හරි ඉතින් බොහෝ දේවල් තේරුම් ගන්න ඕනේ. මට මගේ උපදින කෙලෙස් පිළිබඳ හේතු මගේ සිතෙන්ම නැగిලා එන්න ඕනේ. මගේ හිතේ උපදින කෙලෙස් පිළිබඳව හේතු තේරෙන හිතක් මගේ సంతානෙ හැදෙන්න ඕනේ. ඉතින් මේ සඳහා වෙහෙසෙන්න ඕනද නැද්ද? නේද නැත්තම් හැමදාම මොකද වෙන්නේ? මේක මහා ඛේද වාචකයක් වෙනවා. ඛේද වාචකයක් කියන්නේ මොකක්ද දන්නවද? නැති සතුටක්. ඒ කියන්නේ නිවැරදි නැති සතුටක. නිවැරදි නැති සතුටක අපි හිර වෙලා නේද? ඒක වැරදීමක්. ඇයි? අර අවිද්‍යාව හින්දා ඇතිවන්නා වූ සතුට. ඒ කියන්නේ වැරදි සතුට. දැන් දැන් මේ බලන්නකෝ අර මං ගොඩ වැරදි කරගන්නවා අර අසත්පුරුෂයා හින්දා ඇතිවෙන සතුට. අසත්පුරුෂයා හින්දා ඇති වෙන සතුට නිවැරදි සතුටක්ද? නෑ ඒක වැරදි සතුටක්. අන්න ඒ වැරදි සතුට හින්දා මං අපාය යනවා. මං ඉක්මනට නිවැරදි ඒක නිවැරදි කරගන්න එක ගොඩාක් වටිනවද නැද්ද කියලා කල්පනා කරලා ඒක නිවැරදි කරන වැඩපිළිවෙල ඉස්සල්ලාම තේරෙන්න ඕන Tamanට. අපිට අපේ හිත ගැන කිසිදු විශ්වාසයක් තියන්න බෑ මොකද අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ දන්න දැනුම හැටියට විතරයි. ඒ දන්න දැනුමේ සීමාවෙන් අපේ හිත නවතිනවද නැද්ද? හැම වෙලෙම අපේ මනස අපි දන්න දැනුමේ ඕනම විශේෂයක් ගන්නකො ඒ දැන් අපිට කෙනෙක් කියනවා ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන්න කියලා. ඉතින් මට ද්‍රවිඩ පුංචි දරුවෙක් කතා කරන ගානටවත් කතා කරගන්න බෑ හිර වෙනවා මාව. ඇයි දන්න දැනුම අනුව නේද? ඒ වගේ කුසල් අකුසල් පිළිබඳ මගේ දන්නා වූ දැනුම අනුව තමයි දැනුම තිබුණොත් තමයි ඒවා හේතු වෙලා මට ඒවා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ මේ ධර්මය අවබෝධ කරගන්න? කුසල අකුසල් පිළිබඳ අහගන්න ඕනේ. අහගන්න මොකද කරන්න ඕනේ? ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ද්‍රවිඩ භාෂාව කායින් හරි අහගන්නවා. අහගෙන විතරක් හිටියට හරියයිද? හොඳට මතක හිටින්න ඕනේ. නේද? එහෙනම් දැනගත්ත ධර්මය ධාරණය කරගන්න ඕනේ. නේද? දැන් මේ නිවන් මාර්ග ධර්ම දේශනාවේ මම කියන්නේ 83 දැන් කොච්චර මතක තියෙන්න ඕනද එහෙනම් මේ වෙනකොට නේද? ධර්ම දේශනා 83ක් මම ශ්‍රවණය කරා මොනවද මතක කියලා අනිත් පැත්ත හැල බලන්න ඕනේ. හරි ධාරණය කරගන්න ඕනේ. ධාරණය කරගත්ත ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන, ගලප ගන්න ඕන. ඒ ක්‍රියාත්මක භාවයේ යෙදෙන්න ඕන. එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන විදිහට තමන් බොහෝ කුසලයන්, ලොකු ලොකු කුසලයන් අකුසලයන් දැනගත් අය, සියුම් සියුම් කුසලයන් අකුසලයන් පිළිබඳ දැනගන්න ඊට පස්සේ පුළුවන් වෙනවා තමන්ගේ උපදින. තමන්ගේ අතුලාන්තයෙන් උපදින කාමච්ඡන්ද ආදිය, තමන්ගේ අතුලාන්තයෙන් උපදින ව්‍යාපාද ආදිය, තමන්ගේ අතුලාන්තයෙන් උපදින තීන මිද්ද, ඒ වගේ මේ තියෙන හිත ඇකිලෙන ගති මොකවත් අඳුර ගන්න බැරුව අපි ඒවා මැත්තේම නැහි නැහි නැහි නැහි ඉන්නවා. ඒවා වෙනස් කරගන්න අවශ්‍ය කරන ධර්මතා යෙද වෙන හිතක්. හරි. හේතු දන්නා සිතක් Tamanට ඇතිවීමෙන් හේතු නොදන්නා කෙනාගේ ඇතිවන්නා වූ අකුසලයන් හේතු දන්නා කෙනාගේ ඇතිවෙනවාද? හරිද? දැන් මේ මේ අකුසලයේ සිද්ධ වෙන්න හේතුව මේකයි හේතුව මේකයි කියලා තමන්ගේම හිත තමන්ට කියන්න පටන් ගත්තොත්. ඕක තමයි මේක වෙන්නේ, ඕක තමයි මේක වෙන්නේ. ඕක තමයි මේක නැති කරන ක්‍රමය කියලා අපිට කියන්න ගත්තොත්. අකුසල් ඇති වෙනකොට අපේ හිතම අපිට කියනවා නම් මේකයි මේකට හේතුව කියලා. ඒ අකුසල් වලින් අපේ හිත අපිරිසුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? ආන්ගේ හේතු දැනගෙන නාම රූප පරම්පරාවේ සකස් වීම පිළිබඳව මේ චිත්තයන්ගේ සකස් වීම පිළිබඳව මේ අකුසල සංස්කාරයන් නැත්තම් කෙලෙස් කාමචන්ද ව්‍යාපාද ආදීෙහි ඇතිවීම පිළිබඳව තමන්ට ඇති වෙනකොට තමන්ගේ හිතම හේතුව කියන නැති කිරීම කියන නැති කිරීමේ හේතු කියන ස්වභාවයකට අපේම හිතපත් වුනොත් ආය කොයි වෙලාවකවත් ඒපත් වීම අපේ හිතම හේතුවෙන් අපේ හිතටම කෙලෙස් උපදින එක ආවරණය වෙනවද නැද්ද? හිත පිරිසිදු වෙනවද නැද්ද? එහෙනම් ඒ හිත පිරිසිදු වීම අර හේතු දන්නේ නැති කෙනාට එන කෙලෙස් ධර්මයන් හේතු දන්න කෙනාට එන්නේ නැතුව හිර කරනවා. නේද? ඇතුළට අපේ කෙලෙස් උපදිලා එනවනේ. හේතු දන්නේ නැත්නම් බොහෝ කෙලෙස් එනවා. ඇවිල්ලා ඔහේ කරකි කරකි ඒවා ක්‍රියාත්මක භාවයට. නමුත් හේතු දන්නවා නම් එයාට හේතු දන්න හින්දා මේවා આવොත් මෙහෙම වෙනවා කියලා අපේ හිතම පණිවිඩය දෙනවා නම් අන්න අපේ හිත ඒ හේතු දැනීම හින්දා පිරිසිදු වෙනවද නැද්ද? ආන්ගේ පිරිසිදු භාවයට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. හරිද? ඒ කියන්නේ මේ ඒ එතකොට මේ නාම රූප පිළිබඳව සැකයක් නැහැ. හේතු දන්න හේතු නාම රූප පිළිබඳ හේතු දන්න අතීත වර්තමාන අනාගත හේතු දන්නා වූ නුවණ. හේතු දන්නා වූ නුවණ හින්දා අපිට මොකද වෙන්නේ? අන්න ඒ නොයේකුත් කෙලෙස් ධර්මයන් එන්නේ නැතුව මේ හිත පිරිසුදු වෙනවා. අන්න ඒකින්දා ඒ ඒක කරගන්න මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා හොඳින් අපි කලින් සාකච්ඡා කරා වගේ ditthi visuddhiයට පත් වෙලා නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳ එහි හට ගැනීම පිළිබඳව එවැනි ලක්ෂණයන්ගෙන් යුක්ත බව Tamanගේ මනසින් අත්දකින්න ඕනේ. ඒකට කියනවා ditthi visuddhiය කියලා. එහෙම தத்துவයකට පත් වුණාට මේ මොකද්ද මේ ධාරාව? මේ මගේ මම කියලා ගත්ත ධාරාවක් මෙතන තියෙන ගැලීමක්. මොකද්ද මම කියන ගත්ත ගැලීම? නාම සහ රූප. නාම රූප ගලණයක් තමයි මම කියලා මම අරන් තියෙන්නේ. දැන් මේක ගුලියක් විදිහට අරගෙන මේ මම මේ අහවලාගේ හිටිය අය භාවනාවෙන් තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඉස්සරහට ගියාම මොකද්ද වෙන්නේ? එයාට නාම රූප වෙනම දැනෙන, තේරෙන, වෙන් වෙලා හැඟීම් උපදින. ඒ කියන්නේ කෙනෙක්ව දැක්කම අම්මා තාත්තා සහෝදරය කියන හැඟීම තියෙනවා. නමුත් ඒ හඳුනා ගැනීම නාම රූප පරම්පරාවක් විදිහට දැනෙනවා. ඊට පස්ව මොකද වෙන්නේ? මේ දැනීම අනුව මේ මෙතන මේ වගේ කාමච්ඡන්දයක් ඉපදුනා මේකට හේතුුනේ මේකයි. ආන් අපේ අම්මා තුල මේ වගේ ව්‍යාපාදයක් ඉපදුනා. ඒ කියන්නේ අම්මාගේ චිත්ත පරම්පරාව තුල මේ වගේ ව්‍යාපාද සහගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේකට හේතුව මේකයි කියලා හේතුව දන්නා වූ නුවණක් ඇතනම් හරිද ආන්ගේ හේතුවත් එක්කම හැඟීම් පහළ වෙන ස්වභාවයක් කෙනෙක් තුළ ඇති වෙනවා එක මාත්‍රීය අඩුපාඩුවක් නැතුව අතීත වර්තමාන අනාගත වශයෙන් තමන්ගේ අනුන්ගේ වශයෙන් මේ සියලු හේතුත් එක්ක මේ ලෝකය දැනෙන ගතියකටපත් වුණොත් කෙනෙක් ආන්ගේ தත්ත්වයටපත් වෙන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ సంతානය හේතු අනුව සකස් වෙන විදිහ අත්දකින්න ඕන කියලා මම කලින්ම කිව්වා. එතකොට මොකද වෙන්නේ? ඒ අපේ හිත ඒවා ඒනි தත්ත්වයකට ආය ඒ හේතු ක්‍රියාත්මක වෙන එක නැතිකරන්ඩ මේ ක්‍රියාමාර්ගය සිද්ධ වෙන විදිහ තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට නිවන් දකින දක්වා වූ මාර්ගය උපදවා ගන්න හැකියාව ලැබෙනවා. හරි ඒකයි ඔන්න ඔය කාංකා විතරන විසුද්ධියෙන් පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. ඒ මොකද තමන්ම දන්නවා එතකොට තමන්ගේ సంతානය නිවා ගැනීම සඳහා කල යුත්ත තමන්ටම තේරෙනවා. මේ මේ කෙලස් ධර්ම මේ මේකට ප්‍රතිවිරුද්ධ කෙලස් ධර්මයි කියලා. ඒ කියන්නේ මේක ඇතුළෙන් වෙන්න ඕන එකක්. අපි අහලා තියෙනව නේද? අපි ඊළඟ දවසක සාකච්ඡා කරමු යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා නිවන් දකින්න ඕන කරන මනසිකාරය තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන්වම තමන්ව පාලනය කරන අපි කෙලස් වලට අදංගියත් අපේ මනසිකාරයමයි. ඒක ඒ ඒ මානසිකාරය අයෝනිසෝ වෙච්ච හින්දා මේ උපකරණයම යෝනිසෝ වෙලා. දැන් එයා ඉක්මනට ඉක්මනට මට කියනවා ඔක නාම රූප પરම්පරාව. ඔකට හේතුව මේකයි. ඔය තරහට හේතුව මේකයි. මේ අහවලාගේ තරහට හේතුව මේකයි. හරි මේ කියලා කියනවා. ඉතින් අන්න ඒ මටම මගේම හිත මටම කියන ස්වභාවයකටපත් වුනහම හේතුත් එක්ක එහෙමනොත් නේද අපිට ඒක හදාගන්න පුළුවන් තත්ත්වෙටපත් වෙන්නේ. ඉතින් අන්න ඒ தත්ත්වෙටපත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? බුදුරජාන් වහන්සේ අපිට පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කරලා තියෙනවා. ආන්ගේ පටිච්චසමුප්පන්න ධර්මය හොඳින් මෙනෙහි කරන්න ඕනේ. හොඳින් විමසන්න ඕනේ. විමසනවා කිව්ව ගමන් අපි මොකද කරන්නේ? ඕක කටපාඩම් කරගන්නවා. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනාව. ඉතින් මම හරි 1යි 2යි අනුලෝමයි ප්‍රතිලෝමයි මම කිව්වා. 108ක් කිව්වා 216ක් කිව්වා කිය කිය ඉතින් කිව්වා. ඒ කියන එකෙන් විශාල ප්‍රයෝජනයක් තියෙනවා පින්වත්නි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට එතකොට ඔය පෙවලිම යනවා අවිද්‍යාව පත්‍ය තණ්හා වෙනව නේද නේද මම කියන්නේ අවිද්‍යාව තණ්හාවට හේතු වෙනවා. අන්න ඒක කියනකොට අපි දැන් සාකච්ඡා කරපු කරුණත් මතක තිබ්බා. අවිද්‍යාව හින්දායි මේ තණ්හාව ඇතිනේ කියලා. ආන් ඒ වගේ ගැඹුරු හැඟීමක් ඇති වෙනවනම්. අවිද්‍යාව හින්දායි මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි සංස්කාරය ඒක දැනෙන්න ඕනේ. අවිද්‍යාව යෙදෙනකොට පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි සංස්කාරය ඇති වෙනවා. හරි ඒක මේ මොහොතේම සිද්ධ වෙන දෙයක් විදිහට. Tamanට හැඟීමකුයි උපදින්න ඕන. හරිද? හේතු අනුව සිද්ධ වෙන බව හැඟීමක් විදිහට උපදින්න ඕනේ. මම ඊයේත් මතක් කරපු උදාහරණය මොකද්ද? ගින්දරක් දකින්නකොටම අපිට හැඟීමක් උපදිනවා. මේක භයානක දෙයක්. මේක අර කොළහින්දා, හුලංහින්දා, වියලිදරහින්දා හටගන්න එකක්. මේක නිවන්න පුළුවන්, මේක නිවන මාර්ගයක් තියෙනවා කියලා හතරම එකවර හැඟීමක් විදිහට උපදිනවද නැද්ද? නැත්නම් අපි ගින්දරක් දැක්කහම මේ ගින්දර කියන්නේ හේතුඵල ධමයක්. අපි සාකච්ඡා කරන දෙහා පැත්තෙන් භයානක ගින්දරක් වෙනකොට අපි කට්ටි එකතු වෙලා ගින්දර හේතුඵල ධමයක් මේ මොනවද හේතු හොයමු බලමු පොත් පෙරලමු කියලා එහෙම එකක් නැහැ. නේද? ඒවා කලින් භාවිතා කරලා තියෙන හින්දා ගින්දර භාවිතා කරලා තියෙන හින්දා අපිට ඒකේ නිවීම තේරෙනවා. ඒ වගේ මාත්‍රයක් හරි තේරුම් ගන්න උත්සාහ කරමු අපි නේද? මේ හේතු දක්නා වූ නුවණ කවදා හරි පාදා ගන්න ඕනේ. අපේ හිතට හේතු දැනෙන නුවණ. ඒ සඳහා පටිච්චසම්පාද ධර්මය ප්‍රගුණ කරන්න ඕනේ. ඒක වචන ටිකක් නෙවෙයි හේතු සහගතව සිද්ධ වෙන බව මෙනෙහි කරන්න ඕනේ. ඒකින්ද අපි ඉදිරියේදී මේ සඳහා සම්මාදිට්ඨිය ආදී සූත්‍රවල තියෙන වාර 16 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකින්ද මේක වෙනවා, මේකින්ද මේක වෙනවා කියලා තේරුම් ගැනීම සඳහා කාංකා විතරන විසුද්ධිය ඇති කරගැනීම සඳහා. ඒ මොනවා කරත් අපි ප්‍රායෝගිකව මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න සීලාදී ගුණධර්ම හොඳින් වර්ධනය කරගන්න ඕනේ. නැත්නම් හැමදාම වෙන වෙන අයගේ මාර්ගයයි. හරිද? හරග්ගේ මාර්ගයේ, ඌරෝගිය මාර්ගයේ, වේයෝගිය මාර්ගයේ අපිටයි. ඒකින්ද බොහෝම පරිස්සමෙන් සසර සූපපත් කරගන්න වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනේ. තමනුත් යහපතේ යෙදিলা අන් අයවත් යහපතේ යොදවා ගන්න ඕනේ කියන පරම අදහසින් බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙවේ පහදම් කරලා මේ ඇත්තෝ මේ ධර්ම දේශනාවට දායකත්වය සැපෙව්වා. ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. ඒ දායකත්වයේ හේතුවෙන් ධර්මයේ ශ්‍රවණය වෙච්ච කිසියම් කෙනෙක් හෝ කොතැනක හෝ තමන්ගේ සිත කය වචනේ සංවර කරගන්න වාරයක් වාරයක් ගානේ මේ ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් බොහෝ පින්ලාභී මේ පින්වත් ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. තම තමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහා මේ උතුම් පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති